යෝජනා කරනවා. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඇතුළු මේ අලුතෙන් පත්වෙච්ච සියලුම ඇමතිවරුන්ට, മന്ത്രിවරුන්ට පරණ කතා කී කිය ඉන්න එපා. පරණ රෙකෝඩ් නෙමේ දැන් ඕනේ. මට මේ කාලේ මේවා කළා, අපිට මෙච්චර අරියාදු කළා. ඒව නෙමේ ඕනේ. මෙතනින් එහාට රට ගෙනියන්න හැටි කියලා. මෙතනින් එහාට රට ගෙනියන්න. දියුණු මාවතේ සංවර්ධන මාවතේ ගෙනියන්න. ඒවයි කෙරෙන්නට ඕනේ. මේසා විශාල මුදලක් වීදම් කරලා ඇමති මණ්ඩලය පත් කරගෙන නඩත්තු කරගෙන එහෙම යනකොට මේ රටට යම්කිසි දෙයක් සිද්ධ විය යුතුයි. අපි අපි ඒ දේ ගැන බලාගෙන ඉන්නවා. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ ඒ දේ ගැන. අද මේ රටේ ජනතාවට කිසිම හවුහරණක් නැති තත්යකට පත් වෙලා ඉවරයි. කැබිනට් මණ්ඩලය ඔහොම නෙමෙයි. 1000ක් හිටියත් මං හිතන්නේ ජනතාවට හවුහරණක් තියේවි කියලා.